දස් නවේ ඒ සම්මත කරගත්ත යෝජනාව අපිට හරියට ක්‍රියාත්ම කරන්න බැරිුණා. මොකද ඒක හරියට අපි ක්‍රියාත්මක කරා නම් සමහරක් වෙලාවට අර 2012 2013 යෝජනා ගේන්නත් අමාරු වෙනවා. නැවත වරක් අපිට අවස්ථාවක් ලැබිලා. එහෙම යෝජනාවක් ගේනවා නම් දේශීය යාන්ත්‍රණයකට සහයෝගය ලබා දෙන්න එහෙම යෝජනාවක් ගේනවා නම් අපි ඒ ඒ යෝජනාව සම්මත කරගත්තට පස්සේ ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්නත් බැඳී ඉන්න ඕනේ. මොකද මේ ආපහු chance එකක් අපිට හම් වෙන්නේ නැහැ. කොහොම අපක්ෂපාතීව මධ්‍යස්ථ දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කරලා මේ රටේ සියලුම ජන ප්‍රධාන කොටස්. හරහා සංහිඳියාවට යන ගමන මොන ආකාරයෙන්ද අපි ආයුත්තේ මොකක්ද අපි කළ යුත්තේ කියන දේවල් හොයාගෙන නැවත වරක් LTT සංවිධානයක් වගේ අන්තවාදී සංවිධානයක් බිහි නොවන වැඩපිළිවෙලක් මේ රටේ අපිට ස්ථාපිත කරලා අනාගත પરම්පරාවට ඊට වඩා දියුණු රටක් ඊට වඩා හොඳ රටක් අපිට ලබා දෙන්න හොඳ හැකියාවක් දැන් ලැබිලා තියෙනවා